අදත් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ඒ කාංකා විතරණ විසුද්ධිය සඳහා. බුදුරජාණන් වහන්සේ මේ සසරට බැඳ තබන සංයෝජන ධර්මයන් 10ක් දේශනා කරලා තියෙනවා. මේ කාංකා විතරණ විසුද්ධියේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහීන වෙනවා. අවසන් වෙනවා. ඒක සාමුලින්ම අවසන් වෙනවා. එතනින් එහාට තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. අද දේශනා කරන්නේ මේ සංයෝජන ධර්මයන් අපේ මනස තුල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ සංයෝජන ධර්මයන් කොහොමද අයින් වෙන්නේ? මොකද මෙච්චර කාලයක් පුරාවට අපට මේ සංයෝජන ධර්මයන් එක්ක අපේ මනස බැඳිලා ආවේ. තාම අපට ඒ සංයෝජන ධර්මයන් අයින් කරන්න ඉවත් කරන්න බැරි වුණා. ඒ නිසා අපි නැවත නැවත මේ සසරට වැටෙනවා. දුක් සහිත සසරට වැටෙනවා. සක්කාය දිට්ටි. සක්කාය මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි අවබෝධය. ඒ කියන සක්කාය දිට්ටි. එහෙනම් මේ ditthිය හෙවත් මේ වැරදි දැකීම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දැකීම මොකක්ද කියන කාරණය පැහැදිලි කරනවා. ඒ සඳහා අපි ගන්නවා මේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන කොටස් ටික පරීක්ෂණය සඳහා. තාම අපිට සක්කාය දිට්ඨිය තියෙනවද? එහෙනම් තියන්නේ ඇයි? එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නැද්ද? කියන කරුණු කාරණා. එහෙමනම් අපි ගන්නවා තේරුම් ගන්න පුළුවන් ආකාරයට කරුණු ටික. ඔයත් ඒක හොඳට දන්නවා. කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපුමස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපාහාර නොදිරෝපාහාර මොළ කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා මෙතන තියෙන 32ක් එහා පෝ ධාතුවට අයිති කොටස් 12ක් සහ පඨවි ධාතු හේවත් තද ගතියට අයිති කොටස් 20ක් දැන් මේ කරුණු 32 උණුසුමත් එක්ක බැඳිලා තියෙනවා වායුවත් එක්ක හැසිරෙනවා ඒ සතර මහා ධාතුන් එහෙනම් මේ පිළිබඳ මේ රූපස්කන්ධය පිළිබඳව අපේ දික්ටි අයින් කරගන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධයත් එක්ක බැඳිලා තියෙන දික්ටි අයින් කරන්න ඕනේ. කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ධර්මතා 32 අපි ගන්නවා ආත්ම වශයෙන්. ආත්ම වශයෙන් ගන්නවා. රූපය ආත්මය කියලා ගන්නවා. ඒක වැරදි දර්ශනයක්, වැරදි දැකීමක්. ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියලා කියන්නේ සදාකාලික ස්ථීර වෙනස් නොවන දෙයට ආත්ම කියනවා. ඒ වගේම තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයට ආත්ම කියනවා. ඔන්න ආත්ම කියන එකේ තේරුම. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක් හැටියට ගන්න. අපි විභාග කරලා බලනවා, පරීක්ෂා කරලා බලනවා. එහෙම ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් తాවකාලික අස්තිර. අනිත්‍ය අස්තිර తాවකාලික දෙයක්ද? තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරිද? රූපය ආත්මය. රූපය ආත්මය කියලා ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුළ රූපය තියෙනවා කියලා ගන්න. ඒ රූපස්කන්ධය පිළිබඳව දික්ටි හතරක් තියෙනවා. වැරදි දැකීම් හතරක්. එහෙනම් අපි නිවැරදි දැකීමට නිවැරදි දර්ශනයට එන්න නම් අපි බලන්න ඕනේ මේ රූපය. ඒතකොට අපි මීට කලින් දේශනාවල හොඳටම පැහැදිලි කරලා දීලා තියෙනවා, තේරුම් කරලා දීලා තියෙනවා. වටහලා දීලා තියෙනවා. මේ රූපය කියන වචනය, ඒ වචනේ අර්ථය සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයයි කියන කාරණේ. ඒතර අපි බලනවා පරීක්ෂා කරලා මේ කෙස් කියන ධර්මතාවය දාන්න පුළුවන්ද රූපයට? නැත්තම් සද රූපයට තමයි අයිති වෙන්නේ. කෙස් කියන ධර්මතාවය අයිති වෙන්නේ රූපයට. ඒතර රූපය කියන ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන්. ඒතර කෙස් කියන ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන්. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. අපි පරීක්ෂණය තුළින් ඒක විසඳ ගන්න ඕනේ ඒ පරීක්ෂණයට තමයි භාවනා කියන්නේ. බුද්ධියෙන් කරන්නේ පරීක්ෂණය. ඒතර බුද්ධියෙන් කරන පරීක්ෂණයට භාවනා කියන. එහෙනම් අපි බුද්ධියෙන් පරීක්ෂා කරලා බලනවා කෙස් අරගෙන මේක ආත්මයට දාන්න පුළුවන්. ඒ කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්ද එහෙම නැත්නම් අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. ඒක පැහැදිලිවම මනසට දැర్శණය වෙනවා. අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් නම් අපි මේකේ වෙනස් වීමට කැමති වෙන්නේ නැහැ. මේක එක්ස් කියන ධර්මතාවය හැලෙනවට, පුපුරනවට, පාට වෙනස් වෙනවට, සුදු වෙනවට අපි කැමති වෙන්නේ එහෙනම් අපේ කැමැත්ත හැටියට තියන්න බෑ. ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න ඕනේ. ඒක හොඳට පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත විභාග කරන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳට ස්ථාවර වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔව්. මේ කෙස් කියන ධර්මතාවය ආත්මයට දාන්න බෑ. එහෙනම් රූපස්කන්ධය ආත්මයට දාන්න බෑ. එතකොට ඒ රූපස්කන්ධයටයි තිකස් කියන ධර්මතාවය නিত্য ස්ථිර සදාකාලික එකක් නෙමෙයි. අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්. ඒ අනිත්‍ය අස්ථිරතාවකාලික නිසා තමයි අර වෙනස් වීම අපිට දැర్శණය වෙන්නේ. එතකොට අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ නිවැරදි අවබෝධය ඇති කරගන්න ඕනේ ඒක හොඳට සිතේ සනිටුහාන් කරගන්න ඕනේ. ඒ තමයි ප්‍රත්‍යක්ෂ ඥානය කියන්නේ. අන්න ප්‍රත්‍යක්ෂ ඥානය තුළ අපට තේරෙනවා එහෙනම් රූපය ආත්මයට දාන්න බෑ. අනිත්‍යයි අස්තිරයි, తాවකාලිකයි. ඒතරේ රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයක්. මටයි තිකක් නෙමෙයි. මගේ එකක් නෙමෙයි. එහෙනම් ඒකයි ති සතර මහා ධාතුන්. එතකොට වෙනස තියෙන්නේ සතර මහා ධාතුන්ගේ. ඒතර සතර මහා ධාතුන්ගේ වෙනස තමයි පෙන්වන්නේ. එහෙනම් මේ වෙනස තමයි අනිත්‍ය ස්වභාවය. ඒතර අපි මීට කලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකේ ආයශ චිතක්ෂණ 17යි කියන කාරණය. ඒතර චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. චිතක්ෂණ 17ක් කියන කාරණයත් ඔයත් දැන් හොඳට දන්නවා. තප්පරය ලක්ෂකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇති වෙලා නැති යනවා. හැබැයි කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නැවත නැවත ඒ ධර්මතාවයට උපකාර වෙලා පිහිට වෙලා අපට පෙන්නනවා පැවැත්මක් තියෙනවා. තියෙන තියෙන බවක්ම පෙන්වනවා. අන්න ඒකට තමයි සක්කාය දිටි වැරදි. එතකොට දිට්ඨිය කියන්නේ දකිනවා දර්ශනය ඒ දර්ශනය වැරදි. එහෙනම් නිවැරදිව දර්ශනය කරගන්න නිවැරදිව දැක ගන්න නම් අපි ඒ නිවැරදි අවබෝධය තුලින් එක පිරිසිදු කරගන්න ඕනේ. එතකොට කොටස් ගොඩාක් තියෙනවා මම කොටස් 201ක් කියලා දීලා තියෙනවා. මේ කොටස් කීපයක් පරීක්ෂා කරලා බලලා අපිට ප්‍රත්‍යක්ෂ ඥානෙ එන්නේ නැහැ. මෙන්න මේ කොටස් 201ම පරීක්ෂා කළා බලුවොත් අපිට ප්‍රත්‍යක්ෂ ඥාන එනවා. ඉතින් ඒකෙන් කොටස් කීපයක් තමයි මේ ගත්තේ 32ක් ගත්තේ. එහෙනම් අපිට කෙස් කියන ධර්මතාවය අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒතර කෙස් කියන්නේ සතර මහා ධාතු, රූප හේවත් සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතුන්ගේ අනිත්‍යතාවයක්, අස්තිර බවක්, తాවකාලික බවක්. අනිත් මගේ කැමැත්ත හැටියට පවත්න්නේ මගේ සිතුවිලි අනුව පවත්වන්න බැහැ. එහෙනම් රූපේ ආත්මයට දාන්න බැහැ. ලොම් පරීක්ෂා කරලා බලනවා නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයිද? නිවැරදි උත්තරේ තමයි අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද පවත්වන්න පුළුවන් වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්ද පවතින. කර්මය ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්තිය තියෙන කල ඒ ධර්මතාවයන්ගේ පැවැත්ම තියෙනවා. සීත උෂ්ණ අණුව පැවැත්ම තියෙනවා. ආහාරයෙන් පැවතිනවා. එහෙනම් මගේ කැමැත්ත අනුව නෙමෙයි තියෙන්නේ මේක. ප්‍රත්‍යයන්ගෙන් සකස් කරන එකක්. උපකාරයෙන් උදව්වෙන් සකස් කරන එකක්. ඒතර එහෙනම් ආත්මයට දාන්න බෑ. රූපේවත් සතර මහා ධාතු ආත්මයට දාන්න බෑ. ඒතර ලොම් නිය ගත්තත් ඒ වගේ. නිය. නිය ගත්තත් තොර නියපොතු කියන්නේ රූප සතර මහා ධාතු. නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද කියලා සිතෙන් විමසනවා, කල්පනා කරනවා, හොයනවා නෑ. මේක අනිත්‍යයි. මේක අස්ථිරයි. මේක తాවකාලිකයි. ඒතර මේක මගේ කැමැත්ත හැටියටද පවතින්නේ? නෑ. මේක මගේ කැමැත්ත හැටියට තියන්න බෑ. ඒතර මගේ කැමැත්ත හැටියට තියන්න බැරි නියපොත්ත නෙමෙයි සතර මහා ධාතුන්ගේ ස්වභාවය. මගේ කැමැත්ත හැටියට තියන්න බැරි. අන්න යාට නිවැරදි අවබෝධයක් එනවා මේ සතර මහා ධාතුන්ගේ තමයි මේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒතර අපි ඒකට රූප කියනවා. එහෙනම් හේතුන්ගෙන් හටගන්නේ. මොකද්ද හේතු? අර කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රතිවර්තමානයේ ක්‍රියාත්මක වෙන ආග. එහෙනම් අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි. ඒතර තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. එහෙනම් ආත්මයට දාන්න බැහැ. දත් අරගෙන පරීක්ෂා කරනවා. සම්මරගෙන පරීක්ෂා කරනවා. නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. මේක අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. එතකොට සමගත්තත් දත් ගත්තත් ඒ සම්මුති වචන වලින් අපි හැඳුන්වුවට ප්‍රඥප්ති වශයෙන් අපි දැනගත්තට මේ අපි කතා කරන්නේ මේ අපි මනසට ගන්නේ මනසින් අවබෝධ කරන්නේ මේ සුද්දාස්ත්‍රික කලාපය. ඒතර මේ සුද්දාස්ත්‍රක කලාපයේ තමයි මේ අනිත්‍ය ස්වභාවය, අස්තිර ස්වභාවය, తాවකාලික ස්වභාවය තියෙන්නේ. ඒතර මගේ කැමැත්ත හැටියටද මේක තියෙන්නේ? හොඳට විමසන, හොඳට කල්පනා කරන, හොඳට පරීක්ෂා කරන. නෑ මගේ කැමැත්ත හැටියට නෙමෙයි මේක තියෙන්නේ. එහෙනම් අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැරි අන්න ඒක නිවැරදි අවබෝධයයි තේරුම් ගත්තා, ප්‍රත්‍යක්ෂ කරගත්තා ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. එහෙම පෙන්වන්න බෑ මේ ධර්මතාවයන් වල. ඒකට ඒ ධර්මතාවයන් මට අයිතිව නෙමෙයි. සතර මහා ධාතුය සුද්දාෂ්ට කලාපයට අයිති. කම්මචිත්ත යුක්ත ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හැඩ කරනවා. පැවැත්ම අරගෙන යනවා. වෙනස් කරනවා. කම්මචිත්ත යුක්ත ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්. ඒතර මට ඕන විදිහට නෙමෙයි වෙනස් වෙන්නේ. එහෙනම් ආත්මයට දාන්න බෑ. නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපුමස හෘදය බොක් මේ ඔක්කොම විභාග කරන්න ඕනේ පරීක්ෂා කරන්න ඕනේ. මොකද මේ එකක් දෙකක් තුනක් පරීක්ෂා කරලා ප්‍රත්‍යක්ෂ ඥානයක් එන්නේ නැහැ. විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් අපි මේක පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා අවබෝධය තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක වෙනස් වෙන්නේ. එතෙන්දී තමයි සක්කාය දිට්ඨිය ගැලවෙන්නේ. එහෙම නැති තාක්කල් සක්කාය දිට්ඨියට වැටෙනවා. එයි පහ එකට එකතු කළා මම කියනවා මගේ කියනවා මට අයිති කියනවා මගේ ආත්මය කියනවා. අන බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම එකක් තියෙනවද කියලා බලන්න පරීක්ෂා කරන්න. ප්‍රමේ කාංකා විතරණ විසුද්ධියේදී අපිට හොඳටම පැහැදිලි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන මේ සංයෝජන තුන අනිවාර්යෙන් අයින් වෙනවා අයින් වෙන්න ඕනේ. එතනින් එහාට අපිට ලේසි. මෙතෙන් තමයි ගැටලුව තියෙන්නේ. මේ කාංකා විතරන විසුද්ධිය. ඒකයි මේ ගොඩාක් කල් මේ කාංකා විතරන විසුද්ධියම මම විශ්වාස මේ විස්තර කරන්නේ. මෙතනින් ගැලවුණාට පස්සේ ඒ කියන්නේ පළමු අධිගමයට ආවට පස්සේ එතනින් එහාට ගැටලුවක් නැහැ. එතනින් එහාට නියත වශයෙන් මෙයා යනවා. ඒ යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්තට. එහෙනම් වකුගඩු අක්මාව පෙනහල් බලනවා. ඒ සෑම එකක්ම අරගෙනවා. පෙනහල්ලා අරගෙන බලනවා. මේක නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. ඒතකොට පෙනහල්ල කියන්නේ අපි දැන් සම්මුති වචනයෙන් ගත්තට සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය. ඒතකොට මේ සුද්දාෂ්ටක කලාපය නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද පවතින්නේ? නෑ. ප්‍රත්‍යයන්ගෙන් සකස් කරනවා ශනයක් ශනයක් පාසා පෙරලනවා. ඒතර තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. එහෙනම් මේක ආත්මයට දාන්න බෑ. ඒතර රූපය ආත්මයට දාන්න බෑ. දැන් කෙලසම සොටු කඳුළු දහඩිය ලේ සැරව ඒවත් එකින් එක එකින් එක එකින් එක එකින් එක අරන් පරීක්ෂා කරනවා. ඊට පස්සේ ගන්නවා අපි ඉන්ද්‍රියන් වශයෙන්. නැත්නම් ආයතන වශයෙන්. අසාරම් පරීක්ෂා කරනවා. නිට්ටය ස්ථිරයි සදාකාලිකයි අනිත්‍ය ස්ථිරයි තාම. ඒතර ඇස කියන්නේ දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ සතර මහා ධාතුව සුද්දාෂ්ට කලාපේ. ඒතර අපේ මනස ගන්න ඕනේ සම්මුතියෙන් පරමාර්ථයට. ඒතර පරමාර්ථය තුලයි විභාග කරන්නේ. සම්මුතියනොත් විභාග කරන්න පුළුවන්. නමුත් ඊට වඩා අපේ ධර්මය අවබෝධ කරගන්න පහසුයි පරමාර්ථයෙන් විභාග කරනවා. ඒතර පරමාර්ථයෙන් විභාග කරනකොට අපි ගන්නේ සුද්දාෂ්ටක කලාපයයි. මොකද ඇසති ඇසේ තියෙන එච්චරයි. එහෙනම් මේ ඇස නැමැති ධර්මතාවය සම්මුතියෙන් කතා කරාට ඒ සතර මහා ධාතුය සුද්දාස්තක කලාපේ නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. පරීක්ෂා කරමු. නෑ මේ ඇස කියන ධර්මතාවයේ සුද්දාස්තක කලාපයත් අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. ඒක මගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? නෑ. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. හදගෙන යනවා. මගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. එහෙනම් ආත්මයට දාන්න. ඇසගත්තත් එතකොට ආත්මයට දාන්න බෑ. අර කරුණු 32ම පරීක්ෂා කළත් යම් අවබෝධයක් ලබා ගත්තා. ඊට පස්සේ තව අපි විවිධාකාරයෙන් පරීක්ෂා කරනවා. මොකද මෙතනින් ගලව ගත්තොත් ආයි කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි කනත් අරන් පරීක්ෂා කරනවා. ඒතර කන කියන්නේ සම්මුති වචනය. ඒ කියන්නේ එතකොට අපි පරමාර්ථයෙන් විභාග කරනවා. සම්මුති වචනය කතා කරාට පරමාර්ථයෙන් විභාග කරනවා. මේ සතර මහා ධාතු සුද්ධාෂ්ට කලාපෙන් නිට්ටයයි ස්ථිරයි සදාකාලිකද අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. දර පරීක්ෂා කරන්න. නිවැරදි උත්තරේ නම් අනිත්‍යයි ස්ථිරයි తాවකාලිකයි. මගේ කැමැත්ත හැටියටද සතර මහා ධාතු සුද්ධාෂ්ට කලාපේ පැවැත්ම තියෙන්නේ. නෑ මගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. එහෙනම් ආත්මයට දාන්න බෑ. ඒතර ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දේ හා තමාගේ කැමැත්ත අනුව පවතින දෙයට තමයි ආත්මය කියන්නේ. දාන්න බෑනේ. ඒතර මගේ නෙමෙයි. නාසයත් අරගෙන බලන. ඒතර සම්මුතියෙන් ගන්නවා කතා කරන අපි නාසය කියලා. හැබැයි අපේ මනස පරමාර්ථයට යනවා විභාග කරන්න. ඒතර පරමාර්ථයෙන් විභාග කරනකොට සුද්දාෂ්ටක කලාපේ විභාග කරන්නේ. සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාප. නිත්‍ය ස්ථිරයි සදා තමන් තමන්ගේ විමසනවා. තමන්ම තමන්ගෙන් විමසනවා. ඒ කියන්නේ නාම ධර්මයන් නාම ධන සංස්කාරයන් සංස්කාරයන් විභාග කරනවා කියන එකයි මේ කියන්නේ. සංස්කාරය කියන්නේ එතකොට සිතුවිලි සංස්කාර. ඒතොර ඒ සංස්කාරයන්ගේ මේ සංස්කාරයන් විභාග කරනවා, පරීක්ෂා කරනවා. මම විභාග කරන එකක් නෙමෙයි. මට විභාග කරන්න බෑ. ඇයි? මම කියලා කෙනෙක් නෑ මේ. එහෙනම් ඒ નાස්‍ය නැමැති ඒ සුද්දාස්ත්‍රක කලාපයත් නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. Taman taman විමසනවා දැන්. සිතෙන් සිතෙන් සිතවිලි වලින්ම විමසනවා. නිවැරදි උත්තරේ නම් අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. මගේ කැමැත්ත හැටියටද තියන්න පුළුවන් බෑ මගේ කැමැත්ත හැටියට තියන්න බෑ මේකට කරුණු හතරක් ප්‍රත්‍ය වෙනවා කම්මචිත්ත ඊර්ත්වාහාර කියන ප්‍රත්‍ය හතරක් ඒක පැවැත්මට ඒතර මගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ නම් අනිත්‍ය අස්තිරයි తాවකාලික නම් ආත්මයට දාන්න බෑ තේරෙනවද දිවත් තරම් පරික්ෂා කරනවා එතකොට දිව කියන්නේ සම්මුතියක්. නමුත් අපි පරමාර්ථයෙන් විභාග කරනවා. එතන පරමාර්ථයෙන් විභාග කරනකොට සුද්දාස්ත්‍රක කලාපයයි විභාග කරන්න තියෙන්නේ. ඒතකොට දිව නැමැති සුද්දාස්ත්‍රක කලාපය නිත්‍ය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. Taman විමසනවා. සිතෙන් සිතවිලි වලින්ම නැවත නැවත විමසනවා. නිවැරදි උත්තරය අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. මගේ කැමැත්ත හැටියටද මේක තියෙන්නේ? මගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. ප්‍රත්‍ය හතරකින් සහයෝගය දෙනවා. එහෙනම් ආත්මයට දාන්න බෑ. ශරීරයම ගන්නවා අපි. රූපස්කන්ධයම ගන්න. ශරීරයම ගන්න. මේක නිට්ටය ස්ථිරයි සදාකාලිකයි ද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. ඒකත් අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. මගේ කැමැත්ත හැටියට තියන්න පුළුවන්. එකම කොටසක් බෑ. එකම කොටසක්වත් මගේ කැමැත්ත හැටියට තියන්න බෑ. එහෙනම් ආත්මයට දාන්න බෑ. ඒතොර නිවැරදි අවබෝධය තමයි අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි මගේ කැමැත්ත හැටියට මේක තියන්න බෑ. එහෙනම් ආත්මයට දාන්න බෑ. රූපය ආත්මයට දාන්න බෑ. ඒතොර තමා රූපවත් නෑ. එහෙනම් තමා රූපවත් කියන දික්ටි අයින් කරන්නේ කොහොමද? ද රූපය ආත්මයට දාන්න බෑ කියලා මේක තව ගොඩාක් විස්තර කරන්න පුළුවන් මම මේ කෙටියෙන් කියන්නේ. ඒතර තමා රූපවත් කිව්වොත් ඒක දික්ටියක්. තමා කියලා දෙයක් නැහැ මේකේ. නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. සිත හා සිතුවිලි හා සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපයන්ගේ ක්‍රියාවක් තියෙන්නේ. එහෙනම් තමා කියන්න බෑ මේ දෙකට. මොකද ඒ ධර්මතා දෙකම හේතුන්ගෙන් හටගන්නේ. ඒතොර තමා කියන්න බෑ හේතුන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නිරන්තරයෙන්. එහෙනම් රූපේ ආත්මයට දාන්නත් බෑ තමා රූපවත් කියලා කියන්නත් බෑ. රූපය තුල තමා ඉන්නවද? දැන් ඒ කියන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාස්ත්‍රික කලාපයටනේ රූපය කියන්නේ. දැන් ඒ තුල තමා කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. එතකොට එහෙනම් ඒ රූපයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්ද? හේතු ප්‍රත්‍යයෙන්. එයි කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර වර්තමානයේ උදව් කරන උපකාර කරනවා. ඒකේ පටන් ගැනීම හැඩය ඒකේ පැවැත්ම ඒකේ අවසානය තීරණය කරලා තියෙන්නේ පෙර භවයේ කර්මයයි. එතකොට තමා කියන්න බෑ. තේරෙනවද? තමා කියන්නේ මම කියලා ගන්න එකනේ. එතකොට මම කියන්න බෑ. එහෙනම් පෙර කර්මයයි. එතකොට කර්මය ප්‍රත්‍යයෙන් තමයි ඒ සුද්දාස්තික කලාපය සකස් වෙන්නේ පෙර කර්මයේ. එතකොට ඒකේ පටන් ගැනීම, ඒකේ හැඩය, ඒකේ පැවැත්ම, ඒකේ අවසානය. එහෙනම් ඒකයිති කර්මයට. එතකොට තමා රූපවත් කියන්නේ බෑ. රූපය තුල තමා ඉන්නවද? බෑ. සුද්දාස්තික කලාපය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් ඒ තුල තමා ඒ තුල තමා නැහැ. තමා තුල රූපය තියෙනවා. රූපය ආත්මය වශයෙන් ගන්නවා. තමා රූපවත් කියලා ගන්නවා. රූපය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල රූපය තියෙනවා කියලා ගන්නවා. දැන් ආත්මය කියලා ගන්න බෑ. අපි ඒ දික්ටි අයින් කරනවා. ඒ වැරදි දර්ශනය අයින් කරනවා. ඒ රූපය ආත්මයට දාන්න බෑ. එතකොට තමා රූපවත් තමා රූපවත්ද සතර මහා ධාතුන්ගේ හැඩයද? හැබැයි අපි හිතනනේ තමා රූපවත් කියලා. ලස්සනයි කියලා හිතනවා, කැතයි කියලා හිතනවා. යදි වශයෙන් තමා තමා දාගෙන රූපය තුල. නෑ. ඉතින් ඒ පටන් ගැනීම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ අවසානය කර්මයේ විසින් තීරණය කරේ. එහෙනම් රූපේ ආත්මයට දාන්න බෑ තමා රූපවත් කියලා කියන්න බෑ. ද රූපය තුල තමා නැහැ. ද රූපය තුල තමා කියලා නැහැ කියන දිට්ඨිය අයින් කරන්නේ. පුජ්‍යලෙන් නැහැනේ. සිතුවිලි විසින් මේ සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. මොකද සිතේ ප්‍රවෘත්ති අයින් වුණොත් මේක නවතිනවා. ඒතර වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර ප්‍රත්‍ය වෙනවා. පෙර භවයේ කර්මයයි. හරිද? එහෙනම් රූපය ආත්මයට දාන්නත් බෑ, තමා රූපවත් කියන්නත් බෑ, රූපය තුල තමා ඉන්නවා කියලා කියන්නත් බෑ, තමා තුල රූපය තියෙනවා කියලා කියන්නත් බෑ. අතීත හේතු පහයි වර්තමාන ඵල. අතීත හේතු පහක් නේ හැදුවේ. අවිද්‍යා සංඛාරා තණ්හා උපාදාන කර්ම භව. වර්තමාන ඵල හදලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එහෙනම් උතර රූපේ ආත්මයට දාන්නත් බෑ තමා රූපවත් කියන්නත් බෑ රූපය තුල තමා ඉන්නවා කියලා කියන්න බෑ තමා තුල රූපය තියෙනවා කියන්න බෑ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගත්තේ අන්න ඒක හොඳට ස්ථාවර වෙන්න ඕනේ හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ සිතේ හොඳට සනිටුහන් වෙන්න ඕනේ මම කියන ධර්මතාවය උගලලා දාන්න පුළුවන් එම නැති තාක්කල් මම කියන දිට්ඨියට වැටෙනවා ඒක තමයි සක්කාය දිට්ඨිය විෂයාකාර ආත්ම දිට්ඨියටයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. අපි ගලවන්න ඕන මේක. ඇයි? මෙච්චර කාලයක් අනාදිමත් කාලයක් අපි සක්කාය දිට්ඨියත් එක්ක අපේ මනස බැඳිලා ආවා. බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා යමෙක් ආර්ය මාර්ගයට එනවනම් මේ සක්කාය දිට්ඨිය අයින් කරන්න ඕනේ. විචිකිච්ඡා සීලපත පරාමාස කියන මේ සංයෝජන තුන අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ. එයා නිවැරදිවම ආර්ය මාර්ගයට බැස්සා. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ මාර්ගය කියන්නේ පාර ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා එහෙනම් දොර රූපේ ආත්මයට දාන්න බෑ තමා රූපවත් කියන්නත් බෑ රූපය තුල තමා ඉන්නවා කියන්නත් බෑ තමා තුල රූපයක් නැහැ එහෙනම් මේ ඇස කනනාසය දිව ශරීරය වශයෙන් ගත්තත් ගන්න බෑ බෑනේ ගන්න. ඒතර අපිට පැහැදිලි ඇස කනනාසය දිව ශරීරය වශයෙන් ගත්තත් සුද්දාෂ්ටක කලාපයයි. කම්මචිත්ත යුක්තෝ ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් වර්තමානයි. පෙර භවයේ කර්මය තමයි ස්වභාවයන් හැදුවේ. පටන් ගැනීම, හැඩය, පැවැත්ම, අවසානය. එහෙනම් ආත්මදිත්‍ය අයින් වෙයිද? කොහොමද අයින් වෙන්නේ? නිවැරදි අවබෝධය තුලයි. හැබැයි ඒක එකපාරට අවබෝධ වෙන්නේ හොඳට විභාග කරන්න, හොඳට පරීක්ෂා කරන්න, හොඳට හොයන්න. ඒ තුල අර දික්ටි අයින් වෙනවා. සක්කාය දික්ටි. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනාව ආත්මයට දාන්න. බලමු අපි පුළුවන් ද කියලා වේදනාව ආත්මයට දාන්න. ඒතර ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. වේදනාව එහෙම එකක් තියෙනවා. තියෙනවද වේදනාව? වේදනාව කියන්නේ නාම ධර්මයක්. ආශයක චිතක්ෂණයයි. එක චිතක්ෂණය අතර අර 17 නුත් එකයි එක චිතක්ෂණයක් තුළ ඇතිලා නැතිලා. එහෙනම් මේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒතර වේදනාව එහෙම එකක්ද? එහෙම නැත්නම් එක චිතක්ෂණයක් තුළ ඇතිලා නැති වෙන ධර්මතාවයක්ද? එක චිතක්ෂණයක් තුළ ඇතිලා නැති වෙන ධර්මතාවයක් වේදනාව. අනිත්‍යයි අස්තිරයි తాවකාලික. පරීක්ෂා කරලා බලනවා නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්තිරයි తాවකාලික. තමන්ගේ සිතින් තමන් විමසනවා. දෙයක් නෑ මේක අනිත්‍යයි. මේක අස්ථිරයි. මේක తాවකාලිකයි. ඒතර මේක මේ ධර්මතාවය වේදනාව කියන ධර්මතාවය ආත්මයට දාන්න පුළුවන් ආත්මය එතකොට සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයට තමයි කියන්නේ. තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන් වේදනාව මේ තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. තමාගේ කැමැත්ත හැටියට නම් පවතින්නේ අපි හොයන්නෙම අපි ලබන්නෙම සැප වේදනා. සෝමනස්ස වේදනා. හැබැයි අපිට දුක් වේදනාවක් වෙනවා. දෝමනස්ස වේදනාවක් වෙනවා. උපේක්ෂා වේදනාවක් වෙනවා. එහෙනම් තමාගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරයට අනුරූපවයි. ඒ කොහොමද උපකාරයට අනුරූපව කියලා කියන්නේ? අපි දන්නවා චක්කු සම්පස්සජා වේදනා කිව්වහම චක්කු කියන්නේ නැහැ. බාහිර රූපයක් ඕනේ එකට. බාහිර රූපයත් එක්ක තමයි සම්බන්ධකම් පවත්වන්නේ නිතරම. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. චක්කු විඥාණය කරුණු තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. එතකොට මේ විඳීම ඒ අවස්ථාවේ තියෙන ඒ පරිසරය අනුවද නැද්ද? ඒ අවස්ථාවේ එතන තියෙන පරිශ්‍රණය පරිශ්‍රණය අනුව. එහෙනම් එතකොට තමාගේ කැමැත්ත හැටියටද? ඒ වේදනාව, ඒ වින්දනය, ඒ විදීම තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. එහෙනම් ආත්මයට දාන්න බෑ. වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක්ද? තමා වේදනාවක් නෑ. හැබැයි කියන මට වේදනයි කියන එක කියන්නේ. නෑ තමා වේදනාවක් කියන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශයනේ ප්‍රත්‍යයනේ. ස්පර්ශ ප්‍රත්‍යයමයි වේදනාව. ඒතර තමා වේදනාවක් කියන්න බෑ. මොකද නාම රූප දෙකක් ඕනෝන්ට ප්‍රත්‍ය වෙන්නේ. තමා වේදනාවක් කියන්නේ. වේදනාව තුල තමා ඉන්නවද? වේදනාව තුල තමා නැහැ. ස්පර්ශ ප්‍රත්‍ය. එතකොට ඒ එතන අවට තියෙන පරිසරය අනුව තමයි ස්පර්ශ වීම අනුව තමයි ඒ විඳීම. ඒ විඳිනේ. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යෙන්ද? එතකොට කණෙන් ගත්තත් ස්පර්ශ ප්‍රත්‍යෙන්ද? සෝත සම්පස්සජ වේදනා. එතකොට අපි දන්නවා පැහැදිලි කන ඒ කියන්නේ සුද්දාස්ත්‍රික කලාපයේ බාහිර ශබ්ද එක සුද්දාස්ත්‍රික කලාපය සුද්දාස්ත්‍රික කලාප දෙකක් එකට සම්බන්ධ වෙනවා. දෙකේම නැති දෙයක් එනවා. සොත විඥාණය. ඒතර කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය අනු ඒ කියන්නේ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලය? ඒතර වේදනාව ආත්මයට දාන්න බෑ. තමා වේදනාවක් කියන්න බෑ. ඒ එතන තියෙන යම් ධර්මතාවයන් තියනවාද එතන තියෙන යම් ශබ්ද තියෙනවාද ඒ ශබ්දය ඒකට කියන්නේ ප්‍රත්‍ය ඒ shabdයට අනුරූපව නෙමෙයිද අර විඳීම එහෙනම් තමා වේදනාවක්ද නෑ වේදනාව තුල තමා ඉන්නවද ඒත් නෑ තමා තුල වේදනාව තියෙනවද ඒතර වේදනාව ආත්මයට දාන්න බෑ තමා වේදනාවක් කියන්න බෑ වේදනාව තුල තමා ඉන්නවා කියලා කියන්නත් බෑ තමා තුල වේදනාව නැහැ යම් විදීමක් යම් වින්දනයක් විඳිනවා නම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා ආදී වශයෙන් යම් වින්දනයක් යම් විඳීමක් විඳිනවා නම් නියත වශයෙන්ම ස්පර්ශ ප්‍රත්‍යයමයි ඒ ස්පර්ශයත් ඒ එතන තියෙන පරිසරය අනුවමයි තව උදාහරණයක් ගත්තොත් මෙතන යම් ගන්ධයක් තියෙනවනම් යම් සුගන්ධයක් තියෙනවනම් ඒ අනුව තමයි විඳීම. ඒතොර තමාද විඳින්නේ? දැන් ඒ අනුව හැදෙනවද? ප්‍රත්‍යයට අනුරූපවද ඵලය? ඒ සිතුවිල්ල වේදනාව විඳීම නැමැති සිතුවිල්ල ප්‍රත්‍යයට අනුරූපවද ඒ කියන්නේ ප්‍රත්‍යය කියන්නේ උපකාරය උදව්ව. ඒකට ඒකට අනුව නෙමෙයිදී විඳිනේ විඳීම. මේක හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ වර්තමානයේ ඒ අවස්ථාවේ සිදුවෙන සිදුවීම් තුලින්. තේරෙනවද? ඒ අවස්ථා මොකද සෑම වෙලාවකම ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ධර්මයන් ක්‍රියාත්මකයි. නිදාගෙන ඉන්නේ නැති සෑම වෙලාවකම. නිින්ද ගිය වෙලාවට පහක් අක්‍රියයි. එකක් ක්‍රියාත්මකයි. මනස. එක ක්‍රියාත්මකයි. ඒකේ ක්‍රියාව නවතින්නේ. තේරෙනවද? එහෙනම් මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. ඒතර මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනකොට බාහිරින් එනවා. එතකොට ජීවා සම්පස්සජා වේදනා කිව්වොත් දිව. ඒ කියන්නේ සුද්දාෂ්ටක කලාපය. බාහිර රසය. ඒක සුද්දාෂ්ටක කලාපය. දෙක නිසා හැදුන සිතක්. කරුණු තුන එකතු කර ස්පර්ශය ස්පර්ශය නිසායි විඳින්නේ. එතන තියෙන ඒ ධර්මතාවයන් අනුවට නෙමෙයිද ඒ විඳීම? දිවෙන් විඳත්. ඒතර තමාද විඳින්නේ. එහෙනම් වේදනාව ආත්මයට දාන්න බෑ. නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයි කියන්නලා ගන්න බෑ. අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි තියෙන්නේ. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හේතු ප්‍රත්‍යය. ප්‍රත්‍යයට අනුරූපවමයි ඒ විඳීම. ඒතර තමා වේදනාවක් කියන්න බෑ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. හේතු ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. තමා තුල වේදනාවක් තියෙනවා කියන්න බෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හටගන්නේ. එතන තියෙන පරිසරය, එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපමයි හටගන්නේ. වේදනාව තුල තමා බලන්න අපි වැරදි නේද අපි අපේ මනස හැසිරෙන ආකාරය විඳින කෙනෙක් විඳින පුච්චලේ මනස තුල දාගෙන අපි හිතනවා මේක ආත්මයක් නෑ එහෙනම් තොර වේදනාව ආත්මයට දාන්න බෑ තමා තමා වේදනාවක් කියන්නත් බෑ වේදනාව තුල තමා ඉන්නවා කියලා කියන්නත් බෑ තමා තුල වේදනාව තියෙනවා කියන්නත් බෑ හේතු ප්‍රත්‍යයෙන්මයි හටගත්තේ ඒ හේතු ප්‍රත්‍යයට ප්‍රත්‍යත් එතන තියෙන ස්වභාවයන්, එතන තියෙන පරිසරය, එතන තියෙන ඒ දේවල් අනුව නෙමේද හැදෙන්නේ. හැබැයි හැදෙන සැනෙන් බින්දෙනවා. ඒතොර අනිත්‍යයි, අස්තිරයි, తాවකාලිකයි තමාගේ කැමැත්ත හැටියට නෙමේ පවතින්නේ. එහෙනම් ආත්මයට දාන්න බෑ. වේදනාව ආත්මයට දාන්නත් බෑ. සංඥාව ආත්මයට දාන්න පුළුවන්. සංඥාව ආත්මය කියලා ගන්නවා. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. ඒතොර සංඥාව කියන්නේ නාම ධර්මයක්. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ආත්මය කියලා කියන්නේ නিত্য ස්ථිර සදා නিত্য ස්ථිර සදාකාලික දෙයකට ආත්මය කියනවා. ඒතොර සංඥාව කියන ධර්මතාවය අනිත්‍ය අස්ථිරතාවකාලික එකක්ද රූප සංඥා. අරන් බලනවා, පරීක්ෂා කරනවා, විභාග කරනවා, හොයනවා, රූප හඳුනා ගැනීම නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි තමාගේ කැමැත්ත හැටියටද? දැන් එතන තියෙන ධර්මතාවයන් අනුව නෙමෙයිද හඳුනාගන්නේ. දැන් මේ ශාලාව තුළ බුදු ලෝතර බුදුරජාණන් වහන්සේ ඉන්නෝ මේ මල් තියෙන මේ පරිසරය අනුව නෙමෙයිද හඳුනා ගැනීම. මේ ශාලාවෙන් එළියට ගියාම එළියේ තියෙන දේවල් අනුව නෙමෙයිද හඳුනා ගැනීම. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද? නিত্য ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයිද? අනිත්‍යය අස්තිරයි తాවකාලිකයි චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා තමයි අනිත්‍ය අස්තිරතාවකාලික. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බෑ. රූප සංඥාව ගත් ආත්මයට දාන්න බෑ. ශබ්ද සංඥාව ආත්මයට දාන්න පුළුවන්. ඒත් බෑ. ශබ්ද සංඥාව ආත්මයට දාන්නත් බෑ. එයි අනිත්‍යයි අස්තිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද ඒ එතන තියෙන ස්වභාවයන් පරිසරය අනුව එතන ඇති වෙන ශබ්ද අනුව නෙමෙයිද සංඥාව? ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. එහෙම බෑනේ. එතකොට අනිත්‍යයි, අස්තිරයි, తాවක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සංඥාවත් තරම් බලනවා. ඒතකොට ආත්මයට දාන්න බෑ. තමා සංඥාවත් හේතු ප්‍රත්‍යෙන්ද? ඒතන තියෙන ධර්මතාවයන් අනුව නෙමෙයිද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. මේ සංඥා හයම. ඒතර ගන්ධ සංඥා කියන්නේ ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. රස සංඥා කියන්නේ රස හඳුනා ගන්නවා. ඒතර රස හඳුනා ගන්න එක නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍යය ස්ථිරයි తాවකාලිකයිද? අනිත්‍යය ස්ථිරයි తాවකාලිකයි. තමාගේ කැමැත්ත හැටියටද ඒ එතන තියෙන රසයන් අනුවද හඳුනා ගැනීම. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද ඵලය? ප්‍රත්‍යයට අනුරූපවයි. ප්‍රත්‍ය කියන්නේ උපකාරය, උපකාරයට අනුරූපවයි ඵලය. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කියන්න බෑ. තමා තුල සංඥාව තියෙනවද? තමා කියලා කෙනෙක් නැහෙනේ. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේ සංඥාව. එහෙනම් සංඥාව ආත්මයට දාන්න බෑ. තමා සංඥාවක් කියන්නත් බෑ. සංඥාව තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල සංඥාව නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයමයි හටගන්නේ. ඒතොර ස්පර්ශ ප්‍රත්‍යයත් ඒ එතන තියෙන ධර්මතාවයන් අනුව. රස සංඥා පොට්ටබ්බ සංඥාව ගත්තත් ඒමනේ. එතන තියෙන ධර්මතාවයන්ට අනුව නෙමේ දේ පහස හඳුනා ගැනීම. ඒක නিত্য ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය ස්ථිරයි తాවකාලිකයි. තමන්ගේ සිතින් තමන් විමසනවා. මෙන්න මේක තමයි බුද්ධියෙන් කරන පරීක්ෂණය. ඒතර බුද්ධියෙන් මේ පරීක්ෂණය කරලා ඒක සහතික කරගන්නවා. සනාත කරගන්නවා. හොඳට සිතේ සනිටුහන් කරනවා. හරි මේ විදිහටම තමයි මේක වෙන්නේ. ඒතොර සත්‍ය නේද අපි දකින්නේ. ආ එතකොට අපි දැන් මෙච්චර කාලයක් අපි දික්ටි වල නේද ඉන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ මේ දික්ටි වලින් ගැලවෙන ආකාරය පැහැදිලි කරනවා. නිවැරදිව ගැලවෙන්නේ කොහොමද? එහෙනම් සංඥාවාත්මයට දාන්න බෑ තමා සංඥාවක් කියන්නත් බෑ සංඥාව තුළ තමා ඉන්නවා කියන්නත් බෑ තමා තුළ සංඥාව තියෙනවා කියන්නත් බෑ ප්‍රත්‍යයට අනුරූපවයි අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින ක්‍රියාත්මක වෙන්නේ හොඳ සංස්කාරාත්මයට දාන්න පුළුවන් මොනවාද සංස්කාරකේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර පින් සිතුවිලි කුසල් සිතුවිලි අපුඤ්ඤාභි සංඛාර අකුසල සිතුවිලි ආනිච්ඡාභි සංඛාර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන නිට්ටයයි ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි එතකොට මේ සංස්කාර එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නාම ධර්මයක් සිතුවිල්ලක් විතරයි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් නෙමෙයි ඇසයි රූපයයි නිසා සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා චේතනාව හේවත් කර්මයයි. චක්කු සම්පස්සජා චේතනා. එතකොට දැන් එතන තියෙනවා නම් ඒ පරිසරය අනුව නෙමෙයි දෙත්. දැන් මෙතන විහාරස්ථානයක්. දැන් මේ විහාරස්ථානේ ඇවිදිනකොට ඇති වෙන්නේ මොකක්ද? ඒ දකින්න බුදු පිළිම, එතකොට වෙහෙර, අනිකුත් දේවල් දකින්නකොට ඇති වෙන සිතුවිලි මොන? කුසල සිතුවිලි. එන කුසල සංස්කාර. එතකොට ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඒ සිතවිල්ල? උපකාරයට අනුරූපව ඒ සිතවිල්ල චක්කු සංපස්සජා චේතනා ගත්තා. එතකොට බාහිර ලෝකයක් එක්ක එනකොට චක්කු සංපස්සජා චේතනා. ලස්සන ලස්සන දේවල් පාරේ යනකොට දකිනවා. දැන් ඒ වෙලාවට ඇති වෙන සිතවිලි. ලෝභයත් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ? ආසාවල් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ? එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපව නෙමේද ඵලය? අකුසල් සිතුවිලි. අපුඤ්ඤාභි සංකාර. මට දෙකම එපා මං ධ්‍යාන උපදවනවා. සමාධිය වඩලා සමාධිය දියුණු කරගෙන මං යනවා ආකාසඤ්ඤායතන ධ්‍යානෙට. මං යනවා විඥාන ඡායතන ධ්‍යානෙට. මං යනවා අකිඤ්ඤඤ්ඤායතන ධ්‍යානෙට. මං යනවා නේව සංඥා ඥාසඤ්ඤායතන ධ්‍යානෙට. මගේ සිත හරවනවා. අන්න අනිජ්ජාපි සංඛාර. පුඤ්ඤාපි සංඛාර, පුඤ්ඤාපි සංඛාර අනිජ්ජා. ඒකත් ප්‍රත්‍යයට අනුරූපවද? එහෙනම් ආත්මයට දාන්න. ඒතර තමා සංඥා තමා සංස්කාරවත්ද? ඒ තමා සංස්කාරවත් නේ. ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද? හේතුන්ට අනුරූපව නෙමෙයිද ඵල? හේතුන්ට අනුරූපයි ඵලය. එයි අපි ධානයක් උපදවා නම් ඒ හේතු අපි සකස් කරා ආකාශයන් ආකාශය තුල සිත තිබ්බා. එතකොට ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ධානය? උපකාරයට අනුරූපව නෙමෙයි ආකාශය තමයි අපට උපකාර වුනේ ඒ ධානය උපදවන්න. විඥානය අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා අපි සිත එතන තිබ්බනම් ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඵලෙ? ආත්මෙද? තමා සංස්කාරවත්ද? නෑ ස්පර්ශ ප්‍රත්‍යය. ආකාශය ස්පර්ශ කරා. විඥාන ස්පර්ශ කරා. අකින්ඥායතන නැති කිංච කිසිවක් නැහැ කියන තැන ස්පර්ශ කරා. නේවසඤ්ඤා සංඥායතන ස්පර්ශ කරා. ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිජ්ජාභි සංකාර ස්පර්ශ ප්‍රත්‍යයමයි ප්‍රත්‍යයට අනුරූපවයි එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බෑ තමා සංස්කාරවත් කියන්නත් බෑ සංස්කාර තුල තමා ඉන්නවා කියන්නත් බෑ තමා තුල හොඳට විභාග කරන්න හොඳට පරීක්ෂා කරන්න හොඳට හොයන්න හොයලා ප්‍රත්‍යක්ෂ ඥානය ඇති කරගන්න අනුමාන ඥානය නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානය හරි පැහැදිලි මට හොඳටම. ඒතොර ආත්මයට දාන්න බෑ. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියට. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි එතන තියෙන ධර්ම. ඒතොර කණෙන් ගත්තත් ඒ වගේ. සෝත සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්මයයි. ඒ කියන්නේ සංස්කාර. ගාන සම්පස්සජා චේතනා. ජීවහා සම්පස්සජා චේතනා. කාය සම්පස්සජා චේතනා. මනෝ සම්පස්සජා චේතනා. කර්ම. ඒ ප්‍රත්‍යයට අනුරූපද? මේ ප්‍රත්‍යයට අනුරූපයි සකස් වෙන්නේ. එහෙනම් සංස්කාර ආත්මයට දාන්න බෑ. තමා සංස්කාරවත් කියන්නත් බෑ. සංස්කාර තුල තමා ඉන්නවද? ඒත් නෑ. තමා තුල සංස්කාර ඒත් නෑ. තමා කියන වචනේ අයින්ම කළා දාන්න. මනසින් ඉවත්ම කළා දාන්න. එදාට එනවා නිවැරදි දිට්ඨියට ඒකට කියන්නේ සම්මා දිට්ඨිය. නිවැරදි සම්මාදිට්ඨියට එනවා. විඥාන ආත්මය වශයෙන් ගන්නවා. පුළුවන් දාත්මයට දාන්න. විඥානේ විඥානේ කියන්නේ මනස මානසිකාරය සිත. හඳයි අපි ගමු. චක්කු විඥානේ. දැන් ඇසයි රූපයයි නිසානේ චක්කු විඥානේ. මේ ලෝකේ කාටවත් නැහැ කියන්න බෑ ඔබ. ඇසයි රූපයයි නිසාම තමයි සිත. එහෙනම් ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ආ එහෙම එකක් තියෙනවා ඒ විඥානේ අරමුණ දැනගන්න ස්වභාවයනේ විඥානය කියන්නේ. රූපය පිළිබඳ යා රූපාරම්මණය. ඒ අරමුණ දැනගන්න ස්වභාවයට තමයි විඥානි, චක්කු විඥානි. ඒතොර ඒක නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද? අනිත්‍ය අස්ථිරයි තාමකයි. ඒක චිතක්ෂණයෙන් ඇතිලා නැතිලා ගියා නම් අනිත්‍යයි අස්ථිරයි තාම. තමාගේ කැමැත්ත හැටියටද? එතන තියෙන සයි රූපය යනුව නෙමෙයිද? මෙතන හැතිබ්බා එයාට ගැටුණා නම් රූපයක්. ඒ ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි දේසිත? ඒ ප්‍රත්‍යයට අනුරූපව ඒ ඵලය. එහෙනම් ආත්මයට දාන්න පුළුවන්ද? ආත්මය කියන්නේ තමාගේ කැමැත්ත හැටියට. තේරෙනවද? තමාගේ කැමැත්ත හැටියට පවත. ඒතකොට තමාගේ කැමැත්ත හැටියටද ඒ උපකාරයට අනුරූපවද හැදුනේ? ඒ සිත හැදුනේ. විඥානේ ආත්මයට දාන්න බෑනේ. තමා විඥාන විඥානවත්ද? නෑ. ප්‍රත්‍යයට අනුරූපවමයි. සෝත විඥානේ. බාහිර ශබ්දය කනත් එක්ක ගැටෙනවා. එතකොට ඒ අණුව නෙමේ දේශිත තමාගේ කැමැත්ත හැටියටද හැදුනේ. නිට්ටය ස්ථිරයි සදාකාලිකයිද අනිත්‍ය අස්ථිරයි తాවකාලිකයි. තමන්ගේ සිතින් විමසන්න. තමන්ගේ සිතින් විභාග කරන්න, පරීක්ෂා කරන්න. නැවත නැවත නැවත නැවත හොයන්න. එහෙනම් විඥානේ ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් තමා විඥානවත් කියන්න බෑ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ එතකොට ගාන විඥාණය නාසයේ ගන්ධයයි නිසා එතන තියෙන ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයිද ඒක? ඔව්. එතකොට මේ විඥාණය ඇදගෙන යන්නේ කොහොමද? ඒ විඳිනමනේ. හඳුනා ගන්නමනේ. බලවතුත් කරානේ. දැන් ඒක මම කතා කළා දැන් මේ පිළිබඳව විඳීම කියන්නේ වේදනා හඳුනා ගැනීම කියන්නේ සංඥා සංස්කාර ගැන කතා කළා. එතකොට වේදනා සංඥා සංස්කාර තුල තමයි මෙයා රැඳිලා ඉන්නේ. ඒතර ඒ කරුණ තුල ඒ කරුණ තුන තුල රැඳිලා ඉන්නවා ඉන්ද්‍රියන්ගෙන් ගන්න ආරම්භන තුල වර්තමානයේ ප්‍රවෘත්ති ඇදගෙන යනවා. ඉන්ද්‍රියන්ගෙන් ගන්නවනේ ආරම්භන. ඒතර තමා විඥානවත් කියන්න බෑ. විඥානය තුල තමාද නාම රූප ප්‍රත්‍යෙන්ද. ඒ කියන්නේ වේදනාව උපකාර වුණා, හඳුනා ගැනීමත් උපකාර වුණා, සිත පුඤ්ඤාபிසංකාර අපුඤ්ඤාபிසංකාර ඔන්න අනිජ්ජාபிසංකාර ඒ තුල බලවත් වුණා විඥානය රැඳෙනවා. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන්ද? ඔව්. ඒතර වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් රූපයත් එක්ක නෙමෙයිද බැඳිලා තියෙන්නේ? එහෙනම් නාම රූප නෙමෙයිද ප්‍රත්‍ය? හ්ම් නාම රූප පත්‍ය විඥාන. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපවද ඵලය? ආත්මේ ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. තමාගේ කැමැත්ත හැටියටද ප්‍රත්‍යයට අනුරූපවද? දැන් තේරෙන හොඳට බලන්න. තේරෙනවා. පැහැදිලිද? එහෙනම් විඥානය ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් කියන්නත් බෑ. නාම රූප ප්‍රත්‍යයෙන්. තමා තුල විඥානය නෑ උපකාරයට අනුරූපවයි. ජීවා විඥානය. දිවයි රසය නිසා නේ විඥානය. ඒතොර ප්‍රත්‍යයට අනුරූපව නෙමෙයි. ඒතොර ඒ රසය වින්දා රසය හඳුනාගත්තා. ඒ අනුව සිත බලවත් වුණා. වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයන් තුනම ක්‍රියාත්මකයි. ඒ නාම ධර්මයන් බැඳිලා ඉන්න රූපයත් එක්ක නාම රූපච්චය විඥාන. ප්‍රත්‍යයට අනුරූපවද? ප්‍රත්‍යයට අනුරූපවයි පළහැට ගන්න. එහෙනම් විඥානේ ආත්මයට දාන්න බෑ. තමා විඥානවත් කියන්නත් බෑ. විඥානය තුල තමා ඉන්නවා කියන්නත් බෑ. තමා තුල විඥානේ. මෙන්න මේ ධර්මතාවයන් මේ ආකාරයට හොඳට ප්‍රත්‍යක්ෂ වෙනකන් සිතේ හොඳට බලවත් ස්ථාවර වෙනකම්ම විභාග කරන්න, පරීක්ෂා කරන්න, බෙදන්න, නැවත නැවත බෙදන්න, නැවත නැවත පරීක්ෂා කරන්න, නැවත නැවත විභාග කරන්න. විභාග කරන්න කරන්න, පරීක්ෂා කරන්න කරන්න, සොයන්න සොයන්න සත්‍යමයි එන්නේ එළියට. අපි ඉන්නේ වැරදි දික්තියක. විෂයාකාර ආත්ම දික්තියක්. ඔකට තමයි සක්කාය දික්තිය කියන්නේ. ගලවන්න පුළුවන්ද බැරිද? ඒකට මොකක්ද ඕන කරන්නේ? සම්මා සතිය. සම්මා වායාම. ඒ දෙක ගන්න. නිවැරදි සිහියෙන් දැන් නිවැරදි සිහියෙන් නේද අපි මේ කතා කළේ දැන් මෙච්චර වෙලා. ඔයාලා බණ ඇහුවෙත් නිවැරදි සිහියෙන් නේද? ඒ සම්මා සතිය. ඒ සඳහා ගත්ත උනන්දුව, මනසේ තුල රැඳවන්න ගත්ත උනන්දුව සම්මා වායාම. දැන් දැක්කද? සම්මා දිට්ඨි. හරිද? පැහැදිලිද කියන්නේ? දැන් ධර්ම දේශනාව අවසන් කරනවා දැනට. ඇත්තට විචිකිච්ඡා තවත් දෙකක් කියන්න තියෙනවා සීලබ්බස පරාමාසනේ. <laughs> හරි. දැන් සක්කාය දිට්ඨිය ගැලවුණාම අනිත් දෙකම තමයි වැටෙනවා. මොකද මේ සක්කාය දිට්ඨිය තුලනේ හිර වෙලා ඉන්නේ. දැන් ඒතර අපි පංච උපාදානස්කන්ධේ නේද කතා කරේ. ඇයි උපාදාන කරන් ඉන්නේ? විෂයාකාර ආත්ම දිට්ඨිය හින්දා උපාදාන කරන් ඉන්නවා. විෂයාකාර ආත්ම දිට්ඨිය. දැන් ආත්මේ දාන්න පුළුවන් මොකද්ද? කරුණු පහෙන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කරුණු පහෙන් මොකද්ද දාන්න පුළුවන් ආත්මයට? දාන්න බෑ. ඒතර තමා දාන්න පුළුවන්ද? තමා තුල දාන්න පුළුවන්ද? එකකට දාන්න බෑ. අන්න ගැලුණා. ඒතර විෂයාකාර ආත්ම දිට්ඨියෙන් ගැලුණා නම් යට විචිකිච්ඡාවකුත් නැහැ. වෙන සීලබත පරාමාස වෙන වෘත වෙන පිළිගැනීමුත් නැහැ. සංයෝජන තුනක් ඒ කාටද? චුල්ල සෝදාපන්න. නිරයෙන් මිදුණා. අපාය ගමන අවසන් කළා. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය අවසන් කළා. ඒ සම්මාදිට්ඨිය තුලමයි. තේරෙනවද? ඒතකොට තමන්ගේ කය විතර නෙවෙයි බාහිර කයත් බලන්නේ විදියම නෙමෙයිද කියලා. හේතු ප්‍රත්‍යයෙන්මද? කාංකා විතරන විසුද්ධිය සම්පූර්ණයි. හේතු ප්‍රත්‍යයමයි. ඒතර රූපය ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, වේදනාව ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, සංඥාව ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, සංස්කාර ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්, විඥානය ගත්තත් හේතු ප්‍රත්‍යයෙන්.